සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. ලෝතුරුශ්‍රී සද්ධර්මය දසත සංනිවේදනය කරන බෞද්ධයා රූපවාහිනී මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම. පින්වත්නි අද දිනයේදීත් මහා සීහනාද සූත්‍රයේ තතාගත බලදහය පැහැදිලි කිරීමේ සද්ධර්ම දේශනා මාලාවේ අදදිනට නියමිත තෙවන ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ වන්නේ. ඒ සඳහා අද අප සිදු කළ ආරාධනය පිළිගෙන බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩමවාවදාළ පූජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ප්‍රථමකොට ගෞරව නමස්කාර පෝරකව පිළිගනිමු. සාධූ සාධූ සාධූ. අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ පිළිමතලාව නිවසේ පදිංචි සුනිල් තිලකරත්න මහතා කුසල ගීතාංගී මහත්මිය දුව අරවින්ද්‍යා පුතා සන්දීප ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින්. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස තතාගතස්ස සබ්බඥුනෝ සම්මා සම්බුද්දස්ස පුනච පරංසාරිපුත්ත තතාගතු අතීතානාගත පච්චු පන්නානං කම්ම සමාධානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාධානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්ම චක්කං පවත්තේති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව විශාල පිරිසක්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 බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවේ පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්මශ්‍රවණය කරන්නත් සද්ධර්මශ්‍රවණය කිරීමට කැමති ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට යහපත සලසවමින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම මේ සද්ධර්ම දේශනාව දානය කරවමින් බෞද්ධයා රූපවාහනය මාධ්‍ය ඔස්සේ විසරුවා හරින්නත් කටයුතු සංවිධානය කරගත්තේ. අද දවසින් ආරම්භ කළ මේ සද්ධර්ම දේශනා මාලාවේ තුන්වැනි ධර්ම දේශනාවයි මේ සිදු කරනු ලබන්නේ. පිනතින මේ දේශනාව මජ්්‍යම නිකායේ මහා සීහනාද සූත්‍රයේ සඳහන් තතාගත බල දහය පැහැදිලි කිරීමේ පරමාර්ථයෙන් තතාගත බල දහය තමයි සාකච්ඡා කරන්නේ. පහුගිය දේශනා දෙකේදී සූත්‍රය හඳුන්වා දෙමින් පළවෙනි තතාගත බලය සාකච්ඡා කළා. දෙවෙනි තතාගත බලය තමයි මේ මොහොතේ සාකච්ඡා කරන්න සූදානන් වෙන්නේ. ඒ පිළිබඳව සිංහනාද සූත්‍රයේ භාගිතුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළ කරුණ බුද්ධ වචනයෙන් අපි මුලින් ධර්ම මාතෘකාව හැටියට සෙහිපත් කළා. කාලත්‍රයේ වර්තී වූ කර්ම සමාධානයන්ගේ විපාක දක්නා නුවන තමයි දෙවැනි තතාගත බලය. කාලත්‍රයේ වර්තී වූ කර්ම සමාධානයන්ගේ විපාක දක්නා නුවන. භාගිතුන් වහන්සේගේ මෙන්න මේ ඥාන ශක්තියයි දෙවෙනි තතාගත බලය. මෙතන සඳහන් කරනවා අතීතා නාගත වර්තමාන යන කාලත්‍රයෙහි වූ කුසලා කුසල කර්මයන්ගේ විපාකය තත්වාකාරයෙන් දක්නා නුවන දෙවන තතාගත බලය බව මේ පාටේ සඳහන් වේ. කර්ම විපාක තත්ත්වය ඉතාම ගැඹුරු කරුණක් කර්මයේ විපාකය කියන එක ඉතාම ගැඹුරු ඉතාමත්ම ගැඹුරු කාරණාවක්. අපිට හිතාගණ්ඩවත් බැරි පැත්තක් මේ කර්මය තුළ තියෙනවා. සකල ලෝකයම පාලනය කරන එකම ධර්මතාවයක් හැටියට මේ කර්මය හඳුන්වන්න පුළුවන් ලෝක පාලක ධර්මතාවයක් කර්මය. එනිසා අපිට ඒ තත්ත්වය ගැන කවදාවත් හිතාගණ්ඩ බැරි තරන් ගැඹුරුයි මේ කර්මයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේට මිසය ශ්‍රාවකයන්ට කවදාවත් මේ කර්මය පිළිබඳව කාරණාව සම්පූර්ණයෙන්ම විෂය වෙන්න නෑ. සම්පූර්ණය මරමුණු කරන්න පුළුවන්කමක් නෑ. පූර්ණව මේ කාරණාව විෂය කරගන්නා වූ එකම ශාස්තෘන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. කර්ම විපාකයෙන් සුළු කොටසක් එහම නැත්තං ශ්‍රාවකයන්ට දැනගණ්ඩ පුළුවන් වෙන්න මේ කර්ම විපාකෙන් සුළු කොටසයි. සම්පූර්ණයෙන් කර්ම විපාකය දැනගන්නේ භාග්‍යතුන් වහන්සේ පමණයි. එනිසා සර්වාකාරයම දැනගන්නට උත්සාහ කළ හොත් සිතන්නට ගියහොත් පිනතින ශ්‍රාවකයාට අමාරුවට පත්තෙන්ට සිද්ධ වෙනවා. උම්මත්තකෙක් පවට නමුත් පත්තෙන්ට පත්තෙන්ට පුළුවන් සම්පූර්ණ මේ කර්ම විපාකය හොයන් උත්සාහ කළු. එහෙම අපිට තේරුම් ගණ්ඩ කවදාවත් බැහැ කර්මය කියන ධර්මතාවේ. කම්ම විපාකෝ භික්කවේ අචින්තෙය න වින්ති තබ්බෝ යං වින්තේන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස යනුවෙන් මහණෙන කර්ම විපාකය නොසිතිය යුත්තකි නොසිතිය යුතුය එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණිය යැයි තතාගතයන් වහන්සේ වදාලසේකය. මොකද ඒ අපට හිතන්ට බැරි නිසා භාගිතුන් වහන්සේ හිතන්ට එපා කියල දේශනා කරලා තියෙනවා. පළවෙනි තතාගත බලයෙන් අපි සාකච්ඡා කළ ඒක. භාග්‍යොතුන් වහන්සේ මේ ලෝකයේ යමක් නැහැ කියල කිවොත් ඒක නෑම තමයි. යමක් වෙන්නෑ කිවොත් වෙන්නෙම නෑ යමක් වෙනවා කිවොත් ඒක වෙනවා මයි. එවගේම මෙතන භාග්‍යතුන් වහන්සේ යමක් අපිට හිතන්ඩ එපා කියල දේශනා කලා නං එපාම තමයි. ඒක වෙනස් කරන්න මෙල්ලෝක කිසි කෙනෙකුට කිසි කෙනෙකුට පුළුවන්කමක් නෑ එනම් මෙතනදි සඳහන් කරනවා දුකටත් උමතුවටත් පත්වන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාළ සේකය. අපිට මේ කර්ම විපාකය ගැන හිතන්ඩ එපා කියල දේශනා කළා. මේ භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාක ඥානය කියන මේ දෙවන තතාගත බලය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේ ආකාර දාසයකට පැහැදිලි කරලා තියෙනවා. මේ කර්මය පිළිබඳ භාගිතුන් වහස අවබෝධ කරපු හැටි මේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගේ දාසය ආකාරයකට විස්තර කරනවා. ඒ දාසය ආකාරය අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. අති දීර්ඝව මේක විස්තර කරනවා. එහමුණුත් මේ දේශනා මාලාව ඉතාම දීර්ඝ වෙනවා. එනිසා අපිට අවබෝධ කරන්න උදාහරණයක් දෙකක් සාකච්ඡා කර කර අපි කෙටියෙන් තේරුම් ගණ්ඩ උත්සාහ කරමු සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා. පිනතන මේ දාසේ ආකාරයේ පළවෙනි එක මෙන මෙහෙම සඳහන් කරනවා. අත්තේ කච්චානී පාපකානි කම්ම සමාධානානි ගති සම්පත්තිං පතිබාල්හානී න විපච්චන්ති. එක කියන්නේ ගති සම්පත්තියෙන් වලක්වනු ලැබීමෙන් විපාකදිය නොහැකිව ඇති ඇතැම් කර්මයෝ ඇතහ එක තේරුම එහෙමයි. ගති සම්පත්තියෙන් වලක්වනු ලැබීමෙන් විපාකදිය නොහැකිවන ඇතැම් පාපකර්මයුත් ඇත්තාහ. කද මේ ගති සම්පත්තිය නිසා වලක්වනු ලැබීමෙන් විපාකදිය නොහැකි කියල සඳහන් කරන්නේ. ගති සම්පත්තිය කියල කියන්නේ. ගති ගති කියලා කියන්නේ ආත්මයට නමක්. ලබාගත් ආත්මයට නමක් ගති. එනිසා ආත්ම භවයට නමක් ගති. කුසල කර්ම බලයෙන් ලබන මනුෂ්‍යාත්ම භාවය. මේ මනුෂ්‍ය ජීවිතය ලැබුවේ සංසාරයේ අපමණ කුසල් කරලා. සාමාන්‍යයෙන් එසේ මෙසේ කුසලයක් කරලා මනුෂ්‍යාත්මය ලබන්න පුළුවන්ද. එහෙමනම් මනුෂ්‍යාත්මය ලබන්න බෑ. මනුෂ්‍ය ආත්ම භාවය ලබන්ඩ සිද්ධ කරන පුුණ්්‍ය කර්මයන් අතර සුවිශේෂී පුුණ්්‍ය කර්මයක් තමයි මේ සිල් රකින එක. සීලය අත්‍යවශ්‍යයි ඊළඟ උපත තීරණය කරන්න. සිල් තිබ්බොත් සුගතියක උපත තීරණය වෙනවා. දුගතියක උපදින්ටරංගතින් සිල්ලෝනේ සිල්ලෝනෙ නෑ. යම් වෙල්ට අපි මේ ඉන්න හැටියට මිහිටිය හම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 එනම් මෙතන සඳහන් කරනවා කුසල කර්ම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්ම භාවයෝ ගති සම්පත්තිී වූය. එනම් මනුෂ්‍යාත්මය දේවාත්මය බ්‍රහ්මාත්මය ලබන්නේ ඉතා බලවත් කුසල කර්ම නිසා. අකුසල කර්මෝලින් නිරේගාමී තිරිසං ලෝකොල උපදින්ට උපදින්ට පුළුවන්. කුසල කර්මයකින් යහපත් ආත්ම භාවයක් ලද කල්හි බෙහෙවින්ම කුසල කර්මයෝම විපාක දෙති. අතීතයෙහි කළ බොහෝ අකුසල කර්ම ඇතියහුට ඒවා ආත්ම භාවයේදී ඒවා විපාක නොදෙයි. එමාත්ම භාවයේදී ඒවා විපාක නොදෙයි. ගති සම්පත්තිය ඒවායේ විපාකදීම වලක්වයි. අපි ලබාගත්ත මේ ගති සම්පත්තිය. කුසල කර්මයක් බලවත් වෙලා ලබාගත්ත මේ ශ්‍රේෂ්ඨ උපත අකුසල කර්මයන්ට විපාක දෙන්න තියෙන අවස්ථාවන් බලක්කනවා. ඒක මේ ඉපදිච්ච කෙනා ඉපදිනකොට අරගනාපු කුසලයාගේ කුසලයාගේ බලය. මේ කාරණාව විතරක් අපිට සාකච්ඡා කරනවා නම් ඉතාම ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන්. පින්නතින මේ මොහොත වෙනකොටත්. ඔබ ගාව නිරේට යන්න කරුම රැස්වෙලයි තියෙන්නේ. ඔබ ගාව විතරක් නෙවේ මම ගාව ඒ මේ ජීවිතය රැස් කරපුවාද. පෙරකරපුවත් තියෙන මේ ජීවිතත් රැස් කරලා තියෙනවා. පෙර රැස්කරපුවා තියෙනවා අපි ආපහු නිරයට ගෙන යන්ඩ. එතවට අපි මේ ජීවිතය නිරයට ගියම නැද්ද. අපි නිරයට ගියපුවාර සීමාවක් නෑ. ඉහේ කෙස් ගානට ඇගේ තියෙන ලෝමගස් ගානට වඩා බොහොම වැඩි. තම තමන්ගේ වයස ගැන කල්පනා කරන්නේ.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 බඹලව ගිහිල්ල බඹ සැපත්තින්දා. නමුත් කරුම බලවත් වෙලා අපහු ආපහු නිරේට ගියා. මනුස්සලෝක ඉපදිලා මේ මනුෂ්‍ය සම්පත් විඳ පුවාරත් සීමාවක් නෑ. මේ භවත් මනුස්සලෝක ඉපදිලා. ද මනුෂ්‍ය සම්පත කියන එක විඳගෙන විඳගෙන විඳගෙන යනවා. මනුස්ස ජීවිතයක ඉපදිච්ච නිසා විපාක දෙන්න බැරුව බලාගෙන ඉන්න කර්ම ඕන තරන් ඕන තරන් තියෙනවා. අපි කියමුක අපි අපි පිටිපස්සෙන් අලියෙක් කෙලවනවා. නැත සුනකයෙක් කෙලවනවා. දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා ගෙට පැල්ල දරෝහ ගන්නවා. නමුත් අර අලියට අර සුනකයාට මා පිළිබඳූ තියෙන දැඩි අමනාපයක්. දැඩි වෛරයක්. නැවත හරි එලියද දැක්කොත් හපා කනෝමයි. සමහර සුනකයන්ට පහර දුන්නහම මාස ගණන් මතක තියාගෙන ඉන්නවා. අවිච්චාම අපනවා. හස්තීන්ට වගේ සත්තුන්ට කරදර කරහම අවුරුදු ගනම් මතක තියෙනවා. අවවිච්චි ගමන් දඩුවන් කරනවා. නමුත් ඒගොල්ලන්ට දඩුවන් කරන්න බැරි වුණා මම ගෙට පැල්ල දරව හපු හින්දා. නමුත් මට දඩුවන් දෙෙන්ට එයාගේ හිතේ තියෙන දේශ ස්වභාවේ නැති වෙලා ගියාද. නෑ ඇතුලේ ඉන්න අතාක් කල්ලේ සුනකයට මාව හපා කණ්ඩ හපා කණ්ඩ බෑ අන්න ඒවාගේ තමයි මේ මනුෂ්‍ය උපත ලැබුණ නිසා විපාක දෙන්න තියෙන අකුසල කර්මයන් තියෙනවා විපාක දීගණ්ඩ හැකි හැටියක් නෑ. ශ්‍රේෂ්ඨ උපතක් ලැබිල හින්දා. මේක සුරක්ෂිත කරගත්තොත් නම් හොඳයි. සුරක්ෂිත කරගන්න බැරිවුණොත් ආංග රකුසල කර්මය මට විපාක දෙන්න විපාක දෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔබගාවත් මමගාවත් මේ වෙනකොට නිරේ ගිහිල්ල විපාක විඳින්ට රැස් වෙලා තියෙන කරුමත් බොහොමයි තිරිසන් ලෝකෙ විඳින්ට තියෙන කරුමත් බොහොමයි ප්‍රේතලෝකයේ අසුර ලෝකයේ විඳින තියෙන කරුමත් බොහොමයි දෙව්ලෝ බඹලෝ යන්න රැස් කරපු කුසල කර්මත් එහෙමයි. එව්වත් නැත්තේ නැත්තේ නෑ. නමුත් මේ මනුෂ්‍ය ගතිය නිසා දුගතිය විඳිට තියෙන විපාක විඳින්ට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අන්න ඒක තමා මෙතන මේ ගති සම්පත්තිය නිසා කුසල කර්ම බලයෙන් ලබන මනුෂ්‍ය ජීවිතය නිසා දේව බ්‍රහ්මාත්ම නිසා විපාක දෙන්න බෑ අකුසල් වලට. එහෙම නැත්තම් අපි මේ වෙනකොට තිරිසන් ලෝකේ ගැන කල්පනා කරලා බැලුවොත් අපේ පින්නතුන් දැකලා තියෙන ඕන තරම් තිරිසන් ලෝක. තිරිසන් ලෝක කියන්නේ 아무තු නෑ අපිත් එක්කම පවතිනවනේ. මේ තිරිසන් විඳින දුක්ඛන්දරාව. ඔය රූපවාහිනිය එහෙම බලන වෙලාවට අපි දැකලා නැද්ද තිරිසන් සත්තු ජීවත් වෙනම වැඩසටහන් තියෙනවා. සත්ව වැඩසටහන්. ඒ වැඩසටහංගොල නොයෙක් සතුන්ගේ ජීවන රටාවන් පෙන්නකොට ප්‍රබලයා හැමවෙලාම දුර්වලයා ගොදුරු කරගන්නවා. කොටිය හැමවෙලාම මවා ගොදුරු කරගන්නවා. සිංහයා හැමවෙලාම මුවක් ගොදුරු කරගන්නවා. මුවෙක් නෙමෙයි සිංහෝ කොටු එකතු වෙලා අලිය ඇත්තු ගොදුරු කරගන්න වෙලාවුලුත් අපි මේ වැඩසටහංගොල දකිනවා. සමහර වෙලාවට අපි දකිනවා මේ මහ විශාල ගංගාවල් වලින් ඇලවල් වලින් ඔය කුළුහරක් ආදී ගෝන්නු ආදී සත්තු එතර වෙලා යනකොට මේ ඇලවල් වල ඉන්නවා මහ භයානක කිඹුල්ලු. අන්තිමට යන සත්තු එක්කෙනාට දෙන්නට පනිනවා. පන පිටින් කිලෝ 15 20 මස් කැලි කඩාගෙන කනවා. මුළු ගඟම බොර වෙලා තිබිච්ච ගඟ ලේම ලේ පාටට පැරවෙනවා වතුර. පන පිටින් දඟලද්දි මේ තරම් කෑලි ගලවගෙන කද්දී මොහු ජීවිතය හොයාගන්න පුරබදනා ගොඩට පයින්ද. තිරිසං අපායේ ස්වභාවය. ඉති මේ දේවල් දිහා බලල අපි හැමවෙලාම සිටිය යුතුයි ඒ ඉන්නේ කවදහරි භවයක මගේ අම්මා. අර තුවාල වෙලා ගොඩට ජීවිතයක පොර බදන්නේ කවදාහරි දවසක මගේ අම්මයි. මගේ තාත්තා සහෝදරයා දුවපුතා සැමිය බිරිඳ. කඩාගෙන කන්නෙත්තේ ගොල්ලෝ ඒ වේදනාවට ලක් වෙලා ඉන්නෙත් ඒගොල්ල මේගොල්ල ඔක්කොම සංසාර මගේ ඥාතියෝ. අනිත් කාරණාව තමයි මම මේවාගේ වෙලා කොච්චර දුක්කිඳින් ඇද්ද. මේ විදිහර ගංගාවලින් එතර වෙනට මගේ කොච්චර කෑලි කඩාගෙන කණ්ඩ ඇද්ද. මේවාගේ භයානක වනන්තරවල ඉපදිලා මගේ ශරීරයේ ගොඩ වෙලා පණ පිටින් මේ ගොල්ලු හත්තට දෙෙන වට කරගෙන ඇද ඇද කොහොම කණ්ඩ ඇද්ද. අපිට එහෙම නොවෙන්ඩ ඇද්දේ. එහෙම වෙච්ච වාරම සීමාවක් නෑ තිරිසං අපායීපදිලා. එහෙම කරුම රැස්කරපු අපි එහෙම කරුම විඳගෙන විඳගෙන විඳගෙන එන ගමන් සංසාරය රැස්කරගත්ත කුසල කර්මයක විපාකය නිසා අද එතරම් දරුණු අකුසල්ලෝට විපාක දෙන්න බැරි ශ්‍රේෂ්ඨ කුසල කර්මයක විපාකයක් සහිත මනුස්ස ජීවිතය ලබාපු හින්දා අපිට වෙන්ඩ තියෙන බොහෝ කරදරෝලින් බේරිලා ඉන්න මේ ඉපදීමේදී අරගනාපු කුසල කර්මය බලය. පිනතින අපි පාරදිග අයින ඇවිදිගෙන යනකොට. අපේ යහල නැද්ද පාරෙන් පිට පැත්තේ ඇවිදිගෙන ගියපු ඇගේගේ වාහන හැපිලා විනිසේ මැටලා. අපි කියන්නේ මනුසයා ගිය පාරය අයින්නේ. ක්‍රියදුරාගේ වරද අපි හෙම කියනවා. මාරුවෙන්ට මහපාරේ ඉඩක් තියලා තියෙනවා අපිට මේ සුදු ඉරක්. එතනින් මාරුවෙනකොට ඒ උරවුඩ හැපිලා මැරෙන් නැද්ද. එතනත් මැරිලා එක මා සඳහාමයි වෙන් වෙලා තියෙන පදිකයා සඳහාමයි. නමුත් ඒකෙන් මාරුවෙනකොටත් මම හැපිලා හැපිලා මැරිලා. සමහර කට්ටිය බස්ස කෙනකම් ඔය පාරයින්න තියෙන අර බස්සක නවත්තන තැන තියෙන පුංචි කුටිය ඇතුළට වෙලා වාඩි වෙලා ඉන්නවා තමන්ගේ බස්ස කෙනකම්. කොහෙදෝ යනවාහනයක් ඇවිල්ලා කුටිය හැපිලා කුටියත් කඩාගෙන මාවත් මරාගෙන නම්බරගෙනම ගිහිල්ල එහෙම අවස්ථාවල් අපි දැකල නැද්ද. එහෙම දේවල් වෙන ලෝකයේ අපිත් ඕන තරම් පාර පැන්නා අපිත් ඕන තරම් පාරවල් අයිනේ ගමන් කලා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 තාම උනේ නැත්තේ හැබැයි අද ගෙදර යනකොට අකුසලයක් හේතු වෙලා ඔය වැඩේ වෙන්ඩ වෙන්ඩ පුළුවන් තාම එළඹුණේ නෑ. එහෙමනම් මේ ගති සම්පත්තියෙන් අරගෙනාපු ස්වභාවය අපිට කරුම විපාක දෙන්න නැතුවා නෙමෙයි. ඕන තරන් කරුම තියෙනවා. සමහර කට්ටිය මනුස්ස ලෝකෙම අපිට අහෙන්ඩ ලැබෙනවා මේ පිහියක් අරගෙන උල්ලායුධයක් අරගෙන විසිපොලට තිස්පොලට හතලිස් පොලට ඇනල ඇනල ඇනල මරලදාලා තිබුණ කියලා අපි අහනවා. එහෙම අපට අනින්ට තරන් කරුමයක් නැතුව ඇද අපි කරලා සංසාරය. අපොයි තියෙනවා. ඕන තරන් තියෙනවා. තාම විපාක දුන්නේ. දෙ එහෙම අවස්ථාවලුත් තියෙනවා. කෙසේ වෙතත් තිරිසන් ලෝකයේ ඉපදිලා මට විඳින්ට තියෙනවනම් යන් දුකක්. ආං ඒ දුක මනුස්ස ලෝකයේ ඉපදිච්චින් දමට විඳින්ට නෑ. අපායේ ගිහිල්ල විඳින්ට තියෙනවනම් යම් දුකක් මේ මනුස්ස ජීවිතය ලබාපු හින්දා ඒ නිරාදුක මට දැනෙන්නේ නෑ.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 අතීතයකී පාරක් මන්නිරේට ගියාද. අතීතයකී පාරක් තිරිසං වුණාද ප්‍රේත වුණා දසුර වුණාද. අනාගතයකී පාරක් නිරයට යයිද මේ කියන කරුණු ඔක්කොම ඔක්කොම දේශනා කරනවා. මම නිවන් දකින්නේ කවර ආත්ම භාවේද. ඒ තැනත් ඒ වෙලාවත් ඒ වෙලාවට මං බණහපු කෙනත් මං වඩාපු භාවනාවත් බණක් ඇහුවනං අහපු සූත්‍රයත් දේශනා කරපු කෙනත් හිතට කාවැදන වචනයත් මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ මනාව අවධාරණය කරලා පැහැදිලි කරලා දේශනා කරනවා. ආං එහෙම දැනගැනීමේ ශක්තියක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුයි. පිනතින ඊළඟට සඳහන් කරනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාධානානි උපදි සම්පත්ති පතිබාල්හානි නවිපච්චන්තිී උපදි සම්පත්තියෙන් වලක්වනු ලැබීම නිසා විපාක නොදෙන ඇතැම් කර්මයෝ ඇත්තාහ උපදි සම්පත්තියෙන් වලක්වනු ලැබීප නිසා වලක්වනු ලැබූ විපාක නොදෙන ඇතැම් කර්මයෝ ඇත්තාහ උපදි සම්පත්තිය නිසා විපාක දෙන්න හැකියාවක් නෑ. එනම් මේ උපදි සම්පත්තිය යනු මොකදද උපදි සම්පත්තිය.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 මූුණ වලගෙහිල ඇටකුට මතුවෙලා හම්පොත්ත විතරක් වගේ තිබුණ නම් ඒ ස්වරූපය එස්සර එච්චර ලස්සන නෑ. පිටසක් වල ජීවයකුගේ ස්වරූපයක් වගේ අපේ පෙනුමට තිබුණ නම් කවුරුත් අපට ඒ තරම් ප්‍රිය කරන්නේ ප්‍රිය කරන්නේ නැහැ. දෙනම් මේ හොඳට වැඩිච්ච අංග ප්‍රත්‍යංග තියෙනවා. ඒ ඇනි ශරීරයේ බොහොම බොහොම පිරිපුම්. උපතින් අරගන්න ආපු මෙන්න මේ මේ රූප ස්වභාවයේ සහ ශක්තිය වගේ දේවල්. මේ නිසා අපිට කෙනෙක් වලකන්න නැද්ද. අපි මෙහෙම උදාහරණයක් ගත්තොත්. බොහෝම ලස්සන චූටි දරුවෙක්. අම්මත් නෑ තාත්තත් නෑ. අපි කියම එයා හැදෙන්නේ ළමා නිවාසයක. ඉතාම ලස්සනයි. මේ ළමා නිවාසි තව ළමයි ගොඩක් ඉන්නවා. ඒ බොහෝ දරුවන් අතර මේ ළමා නිවාසයට ආහාරපාන අරගෙන එන අය. ඒ ස්ථානය පාලනය කරන අය මේ සියලු දෙනාගේ අවධානය වේගෙන් දුවල යන්න දර දරුවගවට. අන් සියලු දෙනාටම වඩා නමුත් එයාගේ සංසාරය යම් අකුසල් නිසා අද අම්මත් අහිමිවෙලා තාත්තත් අහිමිවෙලා නෑදැයුත් අහිමිවෙලා තමන්ගේම කියලා කිසිම කෙනෙක් නෑ. අනුන් යටතේ අනුන්ගින් ආහාරපානාදිය ලබමින් ජීවත්වෙනවා. නමුත් අරගෙනාපු ලස්සන සම්පත් රූප සම්පත් නිසා උපදි සම්පත් නිසා අනික් හැමෝම අන්න අයට වඩා මෙයාට මෙයාට සලකනවා. කෑම බීම ටොපි චොකොලට් ඔළු අතගාල ආදරය කරලා ඇඳුම් පැළඳුන් දීලා අන්න අයට දුන්නට වඩා සම්පත් ලබන්නේ ආංගි උපදි සම්පත්තිය නිසා. තෙරිසන් ලෝකයේ ඉපදිච්ච සත්තු. අපි කියම අපි බලු පැටියෙක් හොයාගෙන යනවා. අපි හුරතලයට හදන සතෙක්. බැල්ලියක් පැටව් දාලා ඉන්නවා. ඒ පැටවුන්ගෙන් ඔක්කෝම අපි අරන් යන්න අපි එතනින් තෝරනවා ලස්සන කවුද කියලා. ලස්සනම කෙනා තමයි අපි අරගෙන යන්නේ. අනික් අය සමහරට අයි සතත් එක්ක පස්සෙ කාල වෙනකොට මැක්කෝ හැදිලා ලෙඩ හැදිලා තුවාල වෙලා මැරිලා යනවා. නමුත් අර උපදිනකොට ලස්සන රූපයක් අරගෙන අප හින්ද අපි ගෙනහිල්ලා බෙහෙත් විදලා බෙහෙත් ගාලා නාවලා හොඳට කණ්ඩ බොණ්ඩ දීලා අපේ ගෙදර හරි හුරතලෙට හදාගන්නවා. අපි අරංගියපු නිසා එයා විතරක් රැකුණ අනික්කට්ටි ඔක්කොම විනාශ වෙලා ග්‍යාසනී පැහැදිලා. මොකක් නිසා දෙයා රැකෙන්ට හේතුව එයා අරගනාපු උපදි සම්පත්තිය. හරි ලස්සන රූප ස්වභාවය. එමනං උපදි සම්පත්තිය නිසා කෙනෙකුට විපාක දෙන්න තියෙන අකුසල කර්මයන් විපාක දෙන එක වලකිනවා මෙනම උපදි සම්පත්තිය නිසා. එනිසා ඒ කරුණත් මෙතන පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා හොඳ ඇඳුම් පැළඳුම් නැතිකොට කෙලිටි වැරහැලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැති කිරීමට සමත් නොවේ. කෙලිටි වැරහැලි ඇඳුම් හඳවන කර්මය මට අලුත් ඇඳුමක් අඳවන්න හොඳ ඇඳුමක් අඳවන්න පිනක් නෑ ජීවිතේම වැරහැලිම තමයි වැරහැලිම අඳින්ට තමයි පින් තියෙන්නේ. පින් නෑ එතකොට. මනුස්ස ජීවිතය ලැබුවත් අලුත් ඇඳුමක් ඇඳලා හොඳට ලස්සට පිළිවලට ඉන්ඩ පින් නෑ. ඇඳුන් නැතුවද තිබ්බත් අඳින්ට හිතෙන්නේ. සමහරයට ඕන තරම් කණ්ඩ තියෙනවා කණ්ඩ හිතෙන්නේ නෑ. නැතු මේ නැතුවමද හොඳට තියෙනවා හිතෙන්නේ. ඒත් සංසාරි කරුමයක් බලපාලා. තව කෙනෙක් ඉපදිලා ඉන්නවා ඒ විදිහටම කරුම කරලා. නවත් උපදි සම්පත්තිය නිසා කිලිටු ඇඳුම් අඳින්ට තරම් කරුමයක් තිබුණත් උපදි සම්පත්තිය බලවත්කම නිසා මට කිලිටු ඇඳුම් අඳින්ට වෙන්නේ. උපදි සම්පත්තිය බලවත්කම නිසා මට කටුක කටෝර ආහාර ලැබෙන්නේ නෑ මට හොඳට හොඳ ප්‍රනීත ආහාර ලැබෙනවා. උපදි සම්පත්තියේ හැටි. කරුම තියෙනවා උපදි සම්පත්තිය හොඳ හිඳ විපාක දෙන්නේ. දෙන්න බැරි නිසා. ඊළඟට සඳහන් කරනවා තුන්වෙනි ආකාරයක් අත්තේ කච්චානි පාපකානි කම්ම සමාධානානි කාල සම්පත්තිං පතිබාල්හානි නොවිපච්චන්ති. කාල සමාපත්තියෙන් වලක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකය නොදෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇතහ යන් විහිතේරුමයි. කාල සම්පත්තියෙන් වලක්වනු ලැබීම නිසා තමන්ගේ විපාක නොදන්නා වූ ඇතැම් කරුණු ඇත්තාහ කාල සමාපත්තිය නිසා මට විපාක දෙන්න තියෙන අකුසල් විපාක දෙන්න බැරුව යනවා. තොට මොකද මේ කාල සමාපත්තිය පිනතුර මෙහෙම සඳහන් කළොත් හොඳ රජුන් ඇති හොඳ රජුන් නැති කාලේ. හොඳ ආණ්ඩු තියෙන කාලේ. ඒ රජවරු බොහොම දැහැමී ඒ රජවරු බොහොම ධාර්මිකයි ලෝක පුරාමීන්න හොඳ මිනිස්සු රට පුරාමින්න ගුණ ඇති මිනිස්සු ආං එහෙම වෙච්ච හම කලට වැසි ලැබෙනවා පමණට වැසි ලැබෙනවා. ඒකට සඳහන් කරනවා කාල සම්පත්තිය කාල සම්පත්ති කාලයේ. මම සංසාරයේ පව් කරල තියෙනවා කාටවත් වතුර දීල නෑ. ඒ නිසා මට ජීවිතය වතුර හම්බෙන්නේ නෑ. වතුර නොලබා සමහර වෙලාවට පිපාසයෙන් ඉඳලා මැරෙන්ඩ තරම්ම කරුමයක් මම කරලා තියෙන ඒ කාලේ වතුර තිබිච්ච කාලේ මගලින්දකින් වතුර ගණ්ඩාප කෙනෙකුට සමහරලාට ම වතුර ටිකක් දුන්නේ නැති හින්දා. මගේ ගෙදරින් වතුරෝගුරක් ඉල්ලගෙන ආපු පිපාසිතයට පැම්පොදක්වත් දුන්නේ නැති නිසා. මේවාගේ කරපු බරවත බලප පතල අකුසල කර්මයන් නිසා මේ ජීවිතේ මට ජලපොදක් ලැබෙන් නැතු වේලිලා මැරෙන්ඩ තියෙන අවස්ථාවම වැඩි. මං ඉපදිලා තියෙන් එහෙම කරුමයක් අරගෙන. නමුත් කාලය හොඳයි. රටේ රජු හොඳයි. පාලනය කරන ආණ්ඩු නායකයෝ හොඳයි. රට වැසියූ හැමෝම සිල්වත්. අන්න ඒගොල්ලන්ගේ කුසල කර්මය නිසා කලට රටට වැහි ලැබෙනවා. කලට රටට වැහි ලැබෙනකොට මගේ ගෙදරට විතරක් වහින් නැතුව රටපුරාම වහින්න පුළුවන්ද එහෙම බෑ. එහෙම වහිනකොට මගේ ගෙදරටත් වහිනවා. එතකොට මමත් වතුර එකතු කරගන්නවා. මගේ ලිඳටත් වතුර පිරෙනවා. මට වතුර හිගවෙන්න නෑ. නමුත් මට වතුර නැතුව වේලෙන් සංසාරිකරපු කරුමයක් මා සතුව තියෙනවා. ඒක මට විපාක දෙන්න ඇත්තේ ඇයි. මෙන්න මේවාගේ මේ කාල සම්පත්තිය තියෙන නිසා. ජනයා හොඳ නිසා රජු හොඳ නිසා මේ කාල සම්පත් හොඳට රටට ප්‍රායෝගික වෙලා. මගේ අකුසල කර්ම විපාක දෙන්න හැටියක් නෑ හොඳ මිනිස්සු අතර මම ජීවත්වෙන නිසා. මේ කාරණාවට අදට යමක් එකතු කළොත්. අද සිද්ධ වෙලා තියෙන තත්ත්වය මොකක් වෙන්න ඇද්ද. මේ කතා කරන කරුණුවලින් බොහෝ දේවල් අද අඩුයි. රජු ධර්මිකත් නැතුව ඇති. ආණ්ඩු පාලකයෝ ධර්මිකත් නැතුව ඇති. රටවැසියාගාව සිල් ගුණත් හොඳටම හිග ඇති. දේ නිසා කාල විපත්තිය හොඳටම අදාපිට විපාක දීලා විපාක දීලා. එක පැත්තක ගලල යට යනවා තව පැත්තක නාය යනවා තව පැත්තකට නාගණ්ඩ බොන්්ඩුවත් වතුරනෑ. විවිධාකාර විදිහට සම්මාධිට්ටික දෙවියන්ගේ අකමැත්ත අප කෙරෙහි පැතිරිලා තියෙන වෙලාවක්. එමනම් මෙතන සඳහන් කරනවා තැන් එතකොට එහෙම බලපාපු හම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 ප්‍රතිලාබ ලබනවා ඒ මොකක් නිසාද මෙන්න මේ කාල සම්පත්තිය හොඳ වෙනවා යහපත් අය නිසා. ඉළඟට සඳහන් කරනවා සාපිපාසාාවෙන් පෙළෙන රෝගවලින් පෙළෙන තවත් නොයෙක් අවිරින් සත්වයන් පෙළෙන අකුසල කර්මයන්ට කාල කාල සම්පත්තීදී සත්වයන් පෙළීමට ඉඩ නොලැබේ. තමන්ගේ විපාක දානයට කාල සම්පත්තිය බාධා කරන බැවින් ඇතමුන්ගේ බොහෝ අකුසල කර්ම විපාක නොදී පවතිී. හොඳ අයගේ කුසල් නිසා නරකයටත් යහපතක් උදා වෙලා තියෙන මේකට කියන කාල සම්පත් කියලා. අත්තේකච්ඡා නිපාපකානි කම්ම සමාධානානී පයෝග සම්පත්තිං පතිබාල්හානී නවිජ්ජන්ති. ප්‍රයෝග සම්පත්තියෙන් බාධිත බැවින් විපාක නොදෙන්නා වූ ඇතැම් පාපකර්මය ඇත්තාහ. ප්‍රයෝග සම්පත්තියෙන් බාධිත බැවින් විපාක නොදෙන්නා වූ ඇතැම් කර්ම සම්පත්තියෝ ඇත්තා. ප්‍රයෝග සම්පත්තිය හොඳ නිසා විපාක දෙන්න තියෙන ඇතැම් කර්මෝල්ට විපාක දෙන්න බැරුව යනවා. මොකද මේ ප්‍රයෝග සම්පත්තිය හොඳ නිසා කියන්නේ. ප්‍රාණ වදාදී අකුසල කර්මවලින් වැලකීම. සුචරිතය පිරීම පමණට ආහාර ගැනීම පමණට වියදම් කිරීම ගොවිකං අත්කම් ආදිහ යෙදීම අන්‍යන් හා හොඳින් විසීම ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත් කියල කියන්නේ එතකොට ප්‍රාණගාතාදී අකුසල්වලින් වැලකීම කියල කියන්නේ පස් පවින්ම වැලකුණා කියන එකයි. පංචසියලේ හොඳයට ආරක්ෂා කරන. සුචරිතය පිරීම පමණට ආහාර ගැනීම. පමණට ආහාර ගැනීම වගේම පමණට වියදන් කිරීම. තමන්ගේ සීමාව ඉක්මවා වියදන් කරන්න ගියොත් ඒ මනුසය පිරිහෙන්ට පටන් ගන්නවා. සීමාව ඉක්ම ආහාර ගණ්ඩි ගියොත් ඒ මනුසයත් පිරිහෙන්ට පටන් ගන්නවා. මෙන්න මේ කටයුතු හරියට මෙදෙනවනං අන්‍යන් හා හොඳින් විසීමේ ප්‍රයෝග සම්පත්තිය. එහි අනික් පැත්ත ප්‍රයෝග විපත්තිය. ඇතමෙකුට බොහෝ අතීත කර්මයක් ඇතද එයින් බොහෝවක් ප්‍රයෝග සම්පත්තියේ ඇති ඇතිව සිටිනා කල්හි විපාකදීමට සමත් නොවන්නාහ. ඒ කියන්නේ මට විපාක දෙන්න බොහෝ අකුසල කර්මයක් තියෙනවා. නමුත් ඒ අකුසල්ලෝට විපාක දෙන්න හැටියක් නෑ කල්්‍යයාන මිත්‍රයකුගේ ඇසුරක් කම්බ වෙලා තියෙන නිසා. සෙල්වතුන්ගේ ගුණවතුන්ගේ ඇසුර හම්බ වෙලා තියෙන නිසා මට විපාක දෙන්න පුළුවන්කමක් නැහැයිවට. එක් කොයි වගේද අපි සඳහන් කළා පමණට ආහාර ගැනීම. හැමදාම පමණ ඉක්මවාම ආහාර ගන්නවනම් ඒ පුද්ගලයා එයින්ම පීඩාවට පත්වෙනවා. අතීතයේ සමහර අයට ආහාර ගැනීමේ සීමාවක් තිබුණේ සමහර අයට. ඉඳ සමහරය ආහාර ගත්ත ගමන් එතනම වැටිල නිදාගන්නවා. සඳහන් කරනවා සමහරය ආහාර ගන්නවා කියල මේ උගුරෙන් පහලට යන්නෙම නෑ. දැන් ආහාර ගිලින්ඩම බෑ පුරුවපුවා ගිලින්ඩ උත්සාහකිරුවට ගිලෙන්නේ කටේමයි. ඒ කියන්නේ ආහාර මාර්ගය ඉඳලම පිරිලා. දරාගන්න බැරු වැටෙනෝ කියල සඳහන් කරනවා එතනම. වැටිල නින්ද යනවා බත් මත කට ඇරිලා. සඳහන් කරන කොච්චර කෑම කාලද කියල කිවොත් නින්ද ගියාට පස්සේ කපුටෝ ඇවිල්ල දත් වහල්ල උඩ වහලා කටේ තියෙන බත් කනවා කියලා. එත රම්ම කාලා එතන හට ගිලෙන්නේ ගිලෙන්නේ නෑ. දෙ මෙහෙම ආහාරගණ්ඩියම හරි අමාරුයි හරිම අපහසුයි. කොසල් රජරන්ට මේ කරුණු භාග්‍යතුන් හස පැහැදිලි කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ ආහාරගන්න පිළිවල කොසල් රජරුවන්ට කියල දුන්නට පස්සේ කොසල් රජරුවයෙන් හරි සුවයක් ලැබවා. අමත්වරයට කියන දවසින් දවස දවසින් දවස රජරුවන්ගේ ආහාරගණ්ඩ උයන හාල් ප්‍රමාණය මිටමිට මිටමිටයින් කරන්න කියලා. ඒවගේ රජරුව කෑම කණ්ඩයනට රජරුවන්ගේ අවසාන බත් පිඩ අවසාන බත් පිඩා හාරිටි ගන්නවට ඒක ඒක නතර කරන්න. එහෙම එහෙම ප්‍රමාණය හොයල දෙනවා. ප්‍රමාණයට ආහාරි ගත්තර පස රජුනට පුදුම පුදුම සුවයක්. දෙවගේ අපිට හම්බෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් ගේදන් කරනවන. ඒ පුද්ගලය පිරිහෙනවා කල්ලාන මිත්‍රයෙක් හම්බෙලා හුගින් එක වලක්ක ඕනවනම් ඒ පුද්ගලය පිරිහීමෙන් පිරිහීමෙන් වලකිනවා. කෙනෙක් පස් පව් කර කර ජීවත්වෙනවා කල්්‍යයාන මිත්‍රය හම්බෙලා පව් කරන්න දෙන්න ඔහුට. ඔහු පව් කරන එකෙන් වලක්කනවා. අන්න ඒ නිසා මේ විපාක දෙන්න තියෙන අකුසල කර්මයන් විපාක දෙන්න බැරුව යනවා. අද දඩීමී යන ගමන් මට සතෙක් ගහල මැරෙන්ට තියෙන අවස්ථාවකුත් තියෙනවා. නමුත් මට කාලයක් තිස්ස දඩීමී යන්ට දෙන්නේ නෑ. ඒ නිසා මට ඒ අකුසල කර්මය මිදෙන්ට මිදෙන් අවස්ථාව ලැබෙනවා ජීවිතය ලබන්ඩ අවස්ථාව ලැබෙනවා. මෙන්න මේවාගේ මේ පයෝග සම්පත්තිය නිසා විපාක දෙන්න තියෙන බොහෝ අකුසල කර්මයන්ගෙන් බේරෙන්ඩ අවස්ථාව ලැබිලා ලැබිල තියෙනවා. එනම් මේ කාරණා මේ දාසේ ආකාරයකින් භාග්‍යතුන් වහස පැහැදිලි කරලා තියෙනවා මේ දෙවැනි තතාගත බලය විස්තර කරන තැන. අද ධර්ම දේශනාවට තියෙන කාල වෙලාව නිමා වෙලා නිසා අද ධර්ම දේශනාව අපි මෙතරින් මෙතරින් සීමා කරමු මේ ධර්ම දේශනාව ඉතුරකාරණ ටික නැවත දවසක සාකච්ඡා කරන්න ඉඩ තියලා. එන මේ මහා සිංහනාද සූත්‍රයේ මජ්ජිම නිකායි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේට පමණක් ඇති අන් අයට නැති මේ තතාගත බලදහය අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහි තුන්ගනි ධර්ම දේශනාවට දායකත්වය ලබලදීලා මේ පින්වත් පිරිස රැස් කරගත්ත උතුම් කුසලය ධර්ම දේශනාවේ දායකත්වය පිළිමතලාව නිවසේ පදිංචි සුනිල් තිලකරත්න මහත්මා කුසල ගීතාන්ගේ මහත්මිය සහ දුව අරවින්දයා පුතා සන්දීප ඇතුළු පවුලේ පිරිස විසින්දායකත්වය දරන ලදී කියල සඳහන් කරනවා. පින් අනුමෝදන් කරනවා තිලකරත්න මහත්මාගේ මියගිය ගුණවතී මෑණියන්ටත් සෙනරත් පියාණන්ටත් එම මහත්මියගේ නමින් මියගිය ඇත්මන් සිං්ඥෝ මංගොනෝනා මදිරෙන් ඕනා සෝමසිරි ජයන්ත ඇතුළු දෙපාර්ශයම මිය ගිය සියලූම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ සඳහා සහ සම්බන්ධ වූ සියලු දෙනාගේම නමින් මිය ගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත් තිලකරත්න මහත්මා ඇතුළු මේ සඳහා සහ සම්බන්ධ වූ සියලු දෙනාටත් එම මහත්මියගේ දෙමව්පියන්ටත් පවුලේ සියලු දෙනාටමත් අපගේ ආරාධනාව පිළිගෙන දේශනාව පැවැත්වූ ස්වාමීන් වහන්සේටත් ශ්‍රී සම්බෝධි විහාරාධීපති අවසරයි දරනාගම කුසල දම්ම නායක ස්වාමීන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලේටත් උතුම් චතුරාර් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනාවේවා කියල පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා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 හාකාසට්හාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ